විශේෂයෙන්ම මේ පින්වතුන් සීල දෙනාම අද වෙනදාට සමාදන් වෙලා ඉන්න සීලයට වඩා යම් පමණක අති සීලයක හික්මිලා ඉන්නවා. මොකද මේ සීලයෙන් අනුග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කළා තියෙනවා. මොකද අපි මේ විදිහට සැදිලා පැහැදිලා යම් පමණකින් සීලය අලුත් කරගත්තාම එහෙම නැත්නම් යම් පමණකින් අපි සීලය පැත්තෙන් කැප වුණාම අපේ හිත යම් පමණක ඔසවා තැබීමක් සිද්ධ වෙනවා. නිකන් හොඳට මේ භාවනාවට සුදුසු පරිසරයක් හිත ඇතුලේ සකස් වීමක් සිද්ධ වෙනවා. මොකද අපි වෙනදට වඩා කැප වෙන ගතියක්, වෙනදට වඩා පේ වෙන ගතියක්, වෙනදට වඩා අපි සීලය ගැන වග කියන ගතියක් අපේ හිතේ ඇති වෙනවා. මොකද අපේ හිතේ යම් අවස්ථාවක විපිලිසර භාවයක් තියෙනවා නම්, වෙච්ච දේවල් ගැන පසුතැවෙන ස්වභාවයක් තියෙනවා නම්, නැත්නම් තමන්ගේ අතින් වෙච්ච වැරදි ගැන මොනවා හරි පසුතැවීමක් අපේ හිතේ තියෙනවා නම් භවනාවක් කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි අපේ පැරණි වැරදි අමතක කළා වෙච්ච දේ වුණා. දැන් අපි මේ බුද්ධ ශාසනයක් ලැබිලා බුදුරජාන් වහන්සේගේ ශාසනේ අපි හික්මෙන් උත්සාහත් වෙනවා. මේ හික්මෙන්නේ කාටවත් පේන්නවත් මේ කාටවත් කවුරුවත් කියනවටවත් නෙමෙයි අපි අපිම තේරුම් අරගෙන. එතකොට අපි මේ කය වචනේ හික්මවා ගන්නවා කියන එක එක පැත්තකින් අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි මේ භාවනා වැඩසටහනකදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කය වචනේ හික්මීමටත් එහා ගිහිල්ලා හිත හික්මවා ගන්න. එතකොට මේ හිත හික්මවා ගන්නා වැඩසටහනටද අපි කය වචනේ හික්මවා ගැනීම කියන ඒ එක අතකින් හිත හික්මවට වඩා ටිකක් රළු මට්ටමක හික්මීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හිත හික්මවා ගැනීම සූක්ෂමව අපිට කරන්න අවශ්‍යයි. කයත් වචනයත් හික්මවා ගැනීම මේ විදිහට අපි කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් අපි සත්පුරුෂයෙක් වශයෙන් ඔන්න අපි සීලයක් සමාදන් වෙලා උත්සාහත් වෙනවා ඔන්න හික්මීම සඳහා. එතකොට මේ සීලයෙන් අපි හික්මෙන්න හික්මෙන්න කයේ යම් පමණක කීකරු භාවයක් ඇති වෙනවා ප්‍රසන්න භාවයක් ඇති වෙනවා සංවර භාවයක් ඇති වෙනවා මේ සංවර භාවය තුලින්ම අපේ වචනයත් තවදුරටත් සංවර කරගන්න අපිට හැකියාව ලැබෙනවා වචනයත් තව තව සංවර වෙන්න සංවර වෙන්න පුළුවන් තරම් අපි නිහඬව උවමනාවට පමණක් කතා කරන්න කතා කරන්න අන්න අපේ කයත් වචනයත් සෑහෙන්න দমনය වෙලා හික්මිලා ඒ භාවනාවකට සුදුසු පරිසරයක් අපේ චිත්ත අභ්‍යන්තරේ ඔන්න හට ගන්නවා. නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සීලයක් සමාදන් වෙන්නේ මේ හිතේ තියෙන මේ විපිලිසර භාවයන්. තමන්ටම තමන් චෝදනා කරන ගතිය. තමන්ම මේ වැඩේට මං සුදුසු නැහැ කියලා යම් කිසි චෝදනාවක් කරන ගතිය. වැරදි පෙන්ලා දෙන ගතිය. මෙන්න මේ වගේ අපේ ඇතුළෙන්ම එන යම් යම් අප්‍රසාද නැත්නම් යම් යම් චෝදනා එහෙම නැත්නම් අපේ වැඩේස වැඩේට නුසුදුස්සෙක් කියනා වගේ යම් යම් අපිටම කරන හානිකර දේවල් නැත්නම් අපිට මේන හානිකර සිතුවිලි වළක්වා ගන්න ඇත්තටම මේ සීලෙන් පුළුවන්. බුදුරජාන් වහන්සේ කියනවා එතකොට මේ කුසල සීලය මේ සිතේ තියෙන විපිලිසර භාවය දුරු කර ගැනීම සඳහායි කියලා. ඊළඟට අපි හැබැයි මෙතනින් නතර වෙන්නේ නැහැ. ඉන් එහාට අපි පොඩ්ඩක් යන්න අවශ්‍යයි. මේ අපි සීලයක් සමාදන් වෙලා අපි එතනින් නතර වීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදු ශාසනයකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ සීලය කියන්නේ එක පැත්තකින් හරියට නිකන් අත්තිවාරාවක් දැම්මා වගේ ඒ අත්තිවාරම මත ඒ අත්තිවාරම පදනම් කරගෙන අපි හොඳින් මේ මත සීල සමාධි ප්‍රඥා කියන විශේෂයෙන්ම සමාධි ප්‍රඥා කියන මේ ගොඩනැගිල්ල සනන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික කළ යුතු කාර්යයක්. ඒ වගේමයි මෙතෙන්දී කිසිසේත්ම අදහස් වෙන්නේ අපි සීලයෙන් පරිපූර්ණ වෙලා ඊළඟට සමාධියක් වැඩි යුතුයි ඊළඟට සමාධිය පරිපූර්ණ වුණාට පස්සේ ප්‍රඥාව දිනු කරගත යුතුයි කියලා මේ සීල සමාධි ප්‍රඥාවන් අපි දැන් ඉන්න තනින් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි පසුගිය කාලේ අපේ ජීවිතයේදී විවිධාකාර අතපසු වීම් වෙන්න ඉඩ ඇති. විවිධාකාර වශයෙන් වැරදිත් අපේ අතින් සිද්ධ වෙන්න ඇති. නමුත් අපේ අවංකව මම අද ඉඳන් හික්මෙනවා කියලා බොහොම අව්‍යාජ සිතුවිල්ලක් ඇති කරගෙන උත්සාහත් වෙනවා මේ කාලයේ අඩුතරමින් මට හික්මෙන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒකට ඒ සඳහා අපි උත්සාහත් විය යුතුයි. සමහර ලාවට අපිට පරණ දේවල් මතක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි නැවත නැවත මතක් කරගත යුතුයි මම දැන් පොරොන්දුවක් වුණා. මම දැන් අදිෂ්ඨානයක් පිහිටුවා ගත්තා. ඒ අදිෂ්ඨානේ මට පිහිටන්න පුළුවන්ද? ඒ අදිෂ්ඨානේ මට මේ දින ගණන පිහිටලා කටයුතු කරන්න පුළුවන්ද? කියලා අපි උත්සාහත් වෙනවා එක පැත්තකින් අපිවම පරීක්ෂා කරගන්න එක පැත්තකින් අපි කැප වෙලා මේ බුදු ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී ඒ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා කටයුතු කරපු ආකාරයට සුළුවෙන් හෝ සමීපව කටයුතු කරන්න අපි උත්සාහත් වෙනවා. එතකොට මේ යන ගමනේදී ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුද්ධ වචනයටත් ඇහුම්කන් දීම අවශ්‍යයි. විශේෂයෙන්ම අපි භාවනා වැඩමුළුවකදී මේ භාවනාවටම අදාළ සූත්‍රයක් අරගෙන කතා කරනවා. මොකද ඒ හරහා අපි වඩන භාවනාවට සෑහෙන්න බුද්ධ වචනය සනාත කිරීමක් නැත්නම් බුද්ධ වචනයෙන් හොඳට හේතු කාරණා පැහැදිලි කර ගැනීමක් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට අපි නිකන් ඔහේ අපිට හිතුන හිතුන දේ කරනවා නෙමෙයි. මේක මේ බුදුරජාන් වහන්සේ අවුරුදු 2600කට කලින් දේශනා කළා තියෙනවා නේද කියලා අපිට අපි කරන භාවනාව ගැනම ලොකු විශ්වාසයෙන් යුක්තව යන්න අවස්ථාවක් තියෙනවා. කරගෙන ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා. මොකද අපිට කරගෙන යන භාවනාව ගැන ඒ තරම්ම විශ්වාසයක් නැත්තම් දෙගිඩියාවක් නම් තියෙන්නේ මේක හරියයිද නොයයිද කියලා නිකන් හිතේ විපිලිසර භාවයක් නම් තියෙන්නේ අවිශ්චිත භාවයක් නම් තියෙන්නේ විශ්වාසයෙන් යුක්තව මේ කටයුතු කරන්න අමාරුයි ඒ නිසා අපි බුද්ධ වචනය හොඳින් මතු කරගෙන ඇයි බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට දේශනා කළා තියෙන්නේ කොහොමද මේ දේශනාව අද අපි මේ වඩන භාවනාවත් එක්ක ගලපගන්නේ එහෙම නැත්නම් අපි මේ අද අත්දකින අත්දැකීමත් එක්ක කොහොමද බුද්ධ දේශනාව ගැලපෙන්නේ කියලා මේවා ගැන පොඩි විමසීමක් කරනකොට අන්න අපිටම මේක සනාත වෙනවා නම් අපි ඉන්න තැන බුදුරජාන් වහන්සේ මෙන්න මේ මේ අයුරින් ප්‍රකාශ කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා කියලා තේරෙනවා නම් අන්න පින්වත්නි අපිට විශ්වාසයෙන් යුක්තව තවත් ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා. ධෛර්යය ඇති කරගෙන ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා. නිසා විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහන් වලදී අපි භාවනාවට අදාළ සෑහෙන සමීප සූත්‍ර දේශනාවන් මතු කරගෙන ලං කරගෙන එවෙන් උදව් උපකාර අරගෙන තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා අපි මේ බණ ඇහුවට මේ වගේමයි ඒවා හිතින් දරාගත්තට ඊටත් එහා ගිහිලා සමහරවිට අපි තර්ක විතර්ක අනුව අපිට දැනෙන ක්‍රමවේදයන් අනුව මේවා අපේ හිතේම විවිධ විදිහට විශ්ලේෂණය කරාට සමහර කාරණා තියෙන්න පුළුවන් අපිට ඒ තරම වැටහෙන්නේ නැති. ඒ වගේමයි විශේෂයෙන්ම භාවනාවකදී අපි තනිකරම අපි තනියෙන් යන ගමනක් තියෙන්නේ. කලිනුත් අපි මතක් කරගත්තා මේ පොතේ දැනුම, ඒ වගේමයි අපි අහපු දැනුම, මේ වගේ දේවල් අපේ හිතේ තිබුණාට අපි තාම ඒක ඒවා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අපි අපිම අත්දකලා නැහැ. නමුත් මේ භාවනා කරද්දී අපි උත්සාහත් වෙන්නේ කොහොමද මේ කියන දේවල් ඇත්ත වශයෙන්ම අපිටත් අදත් මේ අවුරුදු 2600කට පස්සෙත් අදත් මේවා වළංගුද අදත් අපිටත් මේ අපේ මනුස්ස ජීවිතේදී අත්දැක ගන්න පුළුවන්ද කියලා එක පැත්තකින් හරීම ආර්ය පරිශ්‍රණයක් තමයි අපිටත් කරන්න තියෙන්නේ. ඒතර මේ ඒබඳු වකවානුවකට තමයි අද අපි පැමිණලා තියෙන්නේ. අපිට ඒ සඳහා දින ගණනාවක් දැන් වෙන් වෙලා තියෙනවා. ඉතින් අපිත් පුළු පුළුවන් විදිහට උත්සාහත් වෙනවා මේ කටයුත්තේ යෙදෙන්න. මොන මේ කටයුත්තේ යෙදෙනකොට අපිට සමානලාවට සැකමුසු තැන් ඇති වෙනවා. එහෙම නැත්නම් අපේම අත්දැකීම අපි ඒ ඒ අවස්ථානුකූලව කරපු දේ නිවැරදිද කියලා යම් සැකමුසු තැන් ඇති වෙනවා. ඒ වගේම අහපු දේවල් සම්බන්ධව සමහර ලාවට අවිනිශ්චිත භාවයක් නැති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා <clears throat> තමන් එක්ක ඉන්න අනිත් වැඩිහිටි කෙනෙක් එක්ක නැත්නම් කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කළා. මේ සාකච්ඡාව හරහා ඒ තමන්ගේ හිතේ පැන නගින විවිධාකාර ගැටලු සහගත තැන්, සැකමුසු තැන් දුරු කරගන්න කියලා. නිසා අපි විශේෂයෙන්ම කමඨහන් සුද්ධ කරන නැත්නම් කමඨහන් සාකච්ඡා කරන අපේ භාවනාව ගැන සාකච්ඡා කරන ඒ පැයේදී පැය එකමාරෙදී පුළුවන් තරම් උත්සාහත් වෙනවා අපේ අත්දැකීම් හෙලි කරන්න. ඒ හෙලි කරන්න මේ අපි කරන බව පෙන්වන්නවත් ඒකෙන් අපි නම්බු නාමයක් ගන්නවත් නෙමෙයි මේ අපි කරගෙන ගිය හැටි හරිද? නැත්නම් මම මේ දේවල් නිවැරදිව අත්දකින්නවද? එහෙම නැත්නම් ඊළඟට මම මේ මේ අවස්ථානුකූලව කරපු දේ යම් යම් සංශෝධන කරන්න සිද්ධ වෙනවද? සිද්ධ වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් විමසිලිමත් වීම සඳහායි. එතකොට ඒක බොහොම විවෘතව වෙන්න අවශ්‍යයි. එහෙම නැතුව අපි එකක් අත්දැකලා වෙන දෙයක් කියලා තේරුමක් නැහැ. මොකද අපි මෙතෙන්දී බොහොම අවංකව විවෘතව ඒ අපේ අත්දැකීම හෙළිකිරීම හරහා ඔන්න අපිට අවස්ථාවක් තියෙනවා ඉදිරියට යන්න. මොකද අපි අපේ හිතේ රාගසිතක් එනකොට, දේශසිතක් එනකොට මේවා ඒ ඒ හැටියට දැකගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් අපේ චරිතානුකූලව මොකද්ද කරන්න ඕනේ කියලා සමහරට අපිට විමස ගන්න අමාරුයි. එහෙම නැත්නම් ඒ අවස්ථානුකූලව මොන මොන උපක්‍රම පාවිච්චි කළාද මේකෙන් ගැලවෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. නිසා අපි හුඟක් වෙලාවට මේ භාවනා වැඩසටහන් වලදී අපි තේරුම් ගත යුතුයි අපේ හිතේ කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් වලට අනුරූපව අපි යම් යම් විදිහට යම් යම් ප්‍රතික්‍රියා දක්වන්නත් ඉඩ තියෙනවා. ඒ වගේමයි අපි ගිහි ජීවිත ගත කරලා ආපු පින්වතුන් විශේෂයෙන්ම ගිහි ජීවිත වලින් ඈත් වුනහම ඒ තමන් කරපු කේව දේවල් සෑහෙන්න ඔලුවට එනවා. ඒ නිසා අපි S2 පියාගත්තාම සමහර වෙලාවට අපේ හිතට එන දේවල් සමහර වෙලාවට අපි gedare ඉඳද්දි නාපු දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ gedare ඉඳද්දි ඒ තරම්ම දේශ සහගත සිතුවිලි, රාග බරිත සිතුවිලි, මෝහ බරිත සිතුවිලි හිතර නෑවිත් ඉඳලා අපි දැන් මේ භාවනාවකට ආවහම සමහරවිට ඒ බඳු විවිධාකාර විෂම සිතුවිලි පවා අපේ හිතට එන්න ඉඩ තියෙනවා. මොකද අපි මේ කරන්නේ අරවැයන් සම්පූර්ණයෙන් ඈත් වෙලා දැන් මේ දින ගාන Brahmacharya ආරක්ෂා කරමින් ටිකක් අර වෙනදාට වඩා මේ කාමයන්ගෙන් ඈත් වීමක්. එතකොට මේ කාමයන්ගෙන් ඈත් වෙනකොට මේ කාම සංඥාවන් අපේ හිතේ එක්තරා අන්දමකින් හොල්මන් කරන්න පටන් ගන්නවා. මොකද අපි ගෙවල් දොරවල් වලදී පුලුවන් තරම් සමහරලාට අස්කන්න ආසාදිය පිනවමින් තමයි කටයුතු කළේ. නමුත් දැන් අපි මේ ඊට වඩා හාත්පසින් වෙනස් වැඩක් තමයි කරන්න බලාපොරොත්තු එතකොට මේ කටයුතු සමහරලාවට අපි මේ කරපු කීපු දේවල් හරහා අපිට මේ කටයුත්තට ඒ තරම්ම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. සහයෝගයක් ලැබෙන්නේ නැහැ. සමහරවිට අපි දන්නේ නැතුව එහෙම නැත්නම් ඒ තරම විමසලිමත් වෙන්නේ නැතුව අපි යම් යම් දේවල් ඇසුරු කරා යම් යම් කටයුතු කළා ඒ හරහා කෙලෙස් රාශියක් අපේ හිතට එකතු වුණා. ඉතින් අපි භාවනා වැඩසටහනකට සහභාගී වුණාම මේ සීලයක් ආරක්ෂා කරන්න කැප වුණා කියලා අර දේවල් එකපාරට අමතක වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒ දේවල් එකපාරට අපේ හිතින් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇස් දෙක පියාගෙන මේ සරල අරමුණකට හිත ගන්න ගියාම සෑහෙන්නේ පරණ මතක අතීත මතක ඔක්කොම එළියට එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි විවිධාකාර කෙලෙස් සිතුවිලි ඇවිස්සෙන්නත් ඉඩ තියෙනවා. නිසා අපි ටිකක් මධ්‍යස්ත විය යුතුයි. එක්තරාන්දමකින් නිහතමානී විය යුතුයි. අපේ සිත් සතන් තුළ සෑහෙන කෙලෙස් ඉතිරි වෙලා තියෙනවා කියලා අපි පිළිගන්න තරම් එක පැත්තකින් නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ විදිහට නිහතමානීව මේ කටයුත්ත රට තියන්න පුළුවන් නම් ඉතින් කෙලස් ඒවි. හැබැයි මං ඒවට මොන මොන ආන්දමින්ද ක්‍රියා කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඉදිරියට ටික ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කෙලස් දුරු කරන මාර්ගයකට තමයි බුදුරජාන් වහන්සේ අපිව පොළඹවන්නේ. මොකද කෙලෙස් දුරු කරන මාර්ගයක් හරහායි බුදුරජාණන් වහන්සේ අපිව මේ සංසාරයෙන් ඈතර කරන්නේ. විවිධාකාර හේතුන් නිසා අපි මේ සංසාරේ ඉපදිපදි මෙරි මෙරි ගමන් කරනවා. කෙලවරක් නැති සංසාර ගමනක අපි යෙදෙනවා. මේ කෙලවරක් නැති සංසාර ගමනට විවිධාකාර හේතු මුල් වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හේතුන් අතරින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් හේතුවක් වශයෙන් එහෙම නැත්නම් ක්ෂය කරන්න පුළුවන් හේතුවක් වශයෙන් දුරු කරන්න පුළුවන් හේතුවක් වශයෙන් පෙන්වන්නේ විශේෂයෙන්ම මේ තණ්හාවත් අවිද්‍යාවත් කියන මේ කරුණු දෙක සම්පූර්ණයෙන්ම දුරු කර දැමීම. ඒතර මේ තණ්හාව අවිද්‍යාව දුරු කරන මාර්ගයට බුදුරජාණන් වහන්සේ විවිධාකාර ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විවිධාකාර ක්‍රම තමයි ඇත්තටම අපි ධහමෙන් ඉගෙන ගන්නෙ, ඒවා හිතලා බලන්නේ, ඒ වගේමයි ප්‍රායෝගිකව අපි ඒවා යොදාගන්නේ. ඒතර මේ ප්‍රායෝගිකව අපි අපි යොදා ගන්නා ක්‍රම අතර යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්, භවනා ක්‍රම අතර යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒවා ගැන අපි ගැටුමක් ඇති කර ගැනීම නෙමෙයි අදහස් වෙන්නේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ඒ ඒ වැඩේට ඒ ඒ ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. මේ ලෝකේ විවිධාකාර භෞතික කටයුතු වලදීත් මිනිස්සයෝ විවිධාකාර ආයුධ පාවිච්චි කරනවා. ගහක් කපන්න ඕනනම් පොරවක් පාවිච්චි කරනවා. ඊළඟට ඒක කුට්ටි කරන්න ඕනනම් ඔන්න කියතක් පාවිච්චි කරනවා. ඒක හොඳට ඉලා ගන්න ඕනනම් ඔන්න වෙනත් අන්දමේ කියතක් පාවිච්චි කරනවා. ඊළඟට අපි ඒක තව සියුම්ම කපා ගන්න වුණාම අපි හිතමු ඔන්න පිහියක් පාවිච්චි කරනවා. ඊටත් එහා ඊටාම සියුම්ම පාවිච්චි කරන්න ගියාම නැත්නම් සකස් කරගන්න ගියාම ඊටත් සියුම්ම ආයුධයක් පාවිච්චි කරනවා. ඔය වගේ අපි මේ එකම පද්ධතියක උනත් විවිධාකාර ආයුධ හම්බ වෙනවා. අන්න ඒ වගේමයි බුදුරජාණන් වහන්සේත් මේ හිත හදන වැඩේට নানা ප්‍රකාර ආයුධ නැත්නම් নানা ප්‍රකාර උපක්‍රම පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි මේ භාවනා වැඩසටහන් වලදී මේ নানা ප්‍රකාර උපක්‍රම ගැන සෑහෙන්න ඉගෙන ගන්නවා. අපි අපි මේවා අත්හදා බලනවා. අපි අපිම ඒවැයෙන් යම් යම් ප්‍රධාන දේවල් තෝරගෙන නැත්නම් ප්‍රධාන කර්මස්ථාන තෝරගෙන අපි අපිම ඒවා වඩමින් අපේ හිත හැසිරෙන ආකාරය ගැන අධ්‍යයනයක යෙදෙනවා. අපි අපිම අපේ හිත නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. මේ මේ විදිහට කටයුතු කරද්දී කොහොමද මගේ හිත හැසිරෙන්නේ? කොහොමද මගේ හිතේ කෙලෙස් දුර වෙනවද නැත්නම් වැඩි වෙනවද? මට ඒක සමබර කරගන්න පුළුවන්ද? ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවද? පොජ්ජංග ධර්මයන් වැඩෙනවද? මේ ආදී වශයෙන් අපි නිවනට සමීප වෙනවද කියලා යම් යම් ආකාරවලින් අපිට අපි ගැනම යම් පමණක තක්සේරුවක් කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි අද මේ භාවනා වැඩසටහනේදී අපිත් එතකොට මේ සාකච්ඡා මාර්ගයෙන් අපේ ඒ කටයුතු ඉදිරිපත් කරමින් අපි කරගෙන යන භාවනාව නොවලහා හෙලි කරමින් අපි බලාපොරොත්තු වෙන්නේත් පුළුවන් තරම් මේ කරගෙන යන වැඩේ සාර්ථකව අපි කරනවද? කමටහන තව පිරිසුදු වෙන්න ඕනේද? තව සකස් වෙන්න අවශ්‍යද? දියුණු කරගන්න අවශ්‍යද? නැත්නම් තව මේක බහුලීකృత වෙන්න අවශ්‍යද? කියලා වගේ දේවල් තමයි විශේෂයෙන්ම අපි සාකච්ඡාට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කටයුතු ඔක්කොම අතරේ අපි ධම්ම අවස්ථාවන්හිදී අපේ හිත එකඟ කරගන්න අවශ්‍යයි. හිතේ තියෙන විසිරිච්ච භාවයක් නම් එතනින් ප්‍රඥාව දිනු කරගන්න බෑ. ඊට කලින් අපේ හිත එකඟ කරගන්න අවශ්‍ය වෙනවා. මොකද බුද්ධ වචනේම සඳහන් වෙනවා සමාහිතෝ යතහ භූතම් පජානාති. මේ සමාහිත හිතක් තියෙනවා නම්, එකඟ හිතක් තියෙනවා නම්, සමාධිමත් හිතක් තියෙනවා නම් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාවක් දිනු කරගන්න පුළුවන් වෙන්නේ. අද ලෝකේ විවිධාකාර අන්දමින් බුද්ධිය දියුණු කරන ක්‍රම තියෙනවා. ඒකට විශේෂ හිතේ මහා ලෝක එකඟකමක් අවශ්‍ය නැහැ. යම් පමණක එකඟ භාවයක් අපි හැමෝටම මිනිස්සය වශයෙන් තියෙනවා. එකඟ ඒ එකඟ භාවයේ ප්‍රමාණවත් මේ ලෝකයේ තියෙන විවිධාකාර ලෝකායත විෂයන් තේරුම් ගන්න. ඒ නිසා විද්‍යා විෂයන් තියෙනවා, කලා විෂයන් තියෙනවා, নানা ප්‍රකාර විෂයන් අද ලෝකේ තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු විවිධාකාර විෂයන් ඔස්සේ විවිධාකාර වශයෙන් දැනුම් ඒකරාශී කරගන්නවා. අපේ ඔළුවේ සෑහෙන සංඥා ගබඩා කරගන්නවා. ඉතින් ඒවා අපිට මතක තියාගන්න පුළුවන්. ඒවා අනුව අපි විවිධාකාර විභාග පාස් කරලා නැත්නම් උපාධිය අරගෙන ඉතින් අපි විවිධාකාර විදිහට මේ දැනුම එකතු කරගන්නවා. නමුත් මේ දැනුමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාවයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ නිසා අපි භාවනා වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙන්නේ මේ දැනුම එකතු කර ගැනීමක් නෙමෙයි විශේෂයෙන්ම කොහොමද මේ බුදුහාමුදුරුවෝ කියපු ප්‍රඥාවක් අපේ හිතේ අවදි කරගන්නේ එතකොට මේ ප්‍රඥාව අවදි කරගන්න නම් ඊට කලින් අපිට අවශ්‍ය වෙනවා හිතේ සමාධිමත් බවක්. හිතේ එකඟ බවක්. හිත විසිරීලා නම් කිසිම මේ වර්තමාන වශයෙන් හිත කොහොමත්ම සිත තියාගන්න අමාරු නම් කෙලවරක් නැතුව අතීත අරමුණු ඔස්සේ දුවනවා නම් කෙලවරක් නැතුව අනාගත අපේක්ෂාවන් ඔස්සේ සිහින ඔස්සේ අපි සිහින මව මව ඉන්නවා නම් එතකොට පින්වත්නි හරි අමාරුයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ ප්‍රඥාව අපේ හිතේ දියුණු කරගන්න. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා පොඩ්ඩක් අපේ හිත එකඟ කරන වැඩක් මුලින්ම කරන්න. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවක් වගේ දෙයක් හඳුන්වා දීමේදී අපි මුලින්ම උත්සාහත් වෙන්නේ මේ කොහොමද අතීත අනාගත කියන මේ අන්ත දෙකෙන් අයින් වෙලා කොහොමද මේ වර්තමානයට හිටගන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් අපේ හිත සෑහෙන්න කෙලසිලා තියෙන්නේ, බර වෙලා තියෙන්නේ, සංඥා බහුල වෙලා තියෙන්නේ මේ අතීතයත් අනාගතයත් කියන මේ අන්ත දෙකේ හිත හැසිරීම නිසායි. වර්තමානයේ හුඟක් වෙලාවට අපේ හිත කෙලසෙනවා අඩුවීමක් නෙමෙයි. නමුත් අපේ හිත සාමාන්‍යයෙන් වර්තමානයේ ඉන්නවට වඩා වැඩි වැඩියෙන් ඉන්නේ එක්ක අතීතය අල්ලගෙන නැත්නම් අනාගතය අල්ලගෙන. විශේෂයෙන්ම වයසට යනවත් එක්කම අතීතය අල්ලගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි තරුණ කාලෙදී ළමා කාලෙදී අනාගතය අල්ලගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. නිසා අපි මේ කාරණා තේරුම් ගන්නවා නම් ඔන්න අපිට තේරෙනවා මේ හිත අතීතයට දුවන්න දුවන්න ඒකේ තව තව පෑරෙන ගතියක් තියෙනවා. යම් යම් අතීත සිදුවීම් මතක් කර කර මේ හිත පාර ගන්නවා. සමහරවිට අපිටම තේරෙනවා මේ දේ නැවත නැවත සිටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. නමුත් අභාග්‍යයකට අපි කියන දේ හිත අහන්නේ නැහැ. හිත එයාට කැමති කැමති දේවල්ම හිතනවා. ඒකට අපි මේ මේ බඳු අකීකරු හිතක් තමයි ටික ටික මෙල්ල කරන්න උත්සාහත් වෙන්නේ. ඒ වගේමයි අනාගතය සම්බන්ධ වෙන විවිධාකාර දේවල් හිත හිතා හිතින්ම මවමවා හිතේ කෙලෙස් වැඩෙන විදිහටම අපි සමානාවට හිතනවා. ඉතින් මේ කොයිතරම් මේ දේවල් හරහා අපේ හිතේ කෙලෙස් වැඩෙනවා වැඩෙනවාද කියන එක අපිට තේරුණත් සමහරවිට ඒකෙන් ලැබෙන ආස්වාදය නිසා සමහරවිට ඒකෙන් ලැබෙන ප්‍රමෝදය නිසා අන්තිමට අපි ඒවම හිත හිතා කතන්දර ගොතකතා අපේ හිතම දූෂිත කරගන්නවා. ඒ නිසා අපි මේ කටයුතු සම්බන්ධයෙන් පොඩ්ඩක් විමසලා බලුවාම අන්න තේරෙනවා මේ හිත එකපාරටම මේ අතීතයෙන් අනාගතයෙන් මුදව ගන්න බෑ. එයා කියපු පමණින් මේ වර්තමානයේ ඉන්නේ නැහැ. ඒ සඳහා යම් යම් ක්‍රමෝපායන් යොදන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත මෙල්ල කරන්න විවිධ උපක්‍රම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකදී ඇත්තම අද වර්තමානයේ හොඳින්ම භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සක්මන් භාවනාව කියන්නේ. මොකද අතීතයේ බුදුරජාණන් වහන්සේත් ඒ වගේම රහතන් වහන්සේලාත් අනිකුත් ආර්යයන් වහන්සේලාත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල හොඳට බුද්ධ ආගම බැබලිච්ච කාලවලදීත් මේ සක්මන් භාවනාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මේ පිමුතුන් අනුරාධපුරේ පොළොන්නරුව වගේ මේ නටබුන් පරීක්ෂා කරන්න ගියා නම් බලන්න ගියා නම් හොඳටම තේරෙවි නටබුන් වෙලා ගිය ඕන තරම් සක්මන් තියෙනවා. සක්මන් මලු තියෙනවා. ඒ නිසා අපිත් පුළුවන් තරම් මේ සක්මන අපේ භාවනාවට එකතු කරගන්න උත්සාහත් වෙනවා. මොකද අපි සක්මනේදී විශේෂයෙන්ම චේතනාපූර්වකව යමක් කරනවා උවමනාවෙන්ම ඒ ඒ තැන සිහිය පිහිටවන්න උත්සාහත් වෙනවා. S2 අරගෙන විවිධාකාර දේවල් පේනෙද්දී අපි කොහොමද මේ අපිට වමනා තැනට හිත යොමු කරන්නේ? මුලදී ටිකක් අමාරු වුණත්, අභියෝගාත්මක වුණත් ටික ටික හැබැයි මේකේ රටාව අල්ලගන්න අල්ලගන්න Tamanට මේකෙම රසයක් මතුවෙන්න පටන් ගන්නවා. කොහොමද අපි මේ හිත වර්තමානයේ පවත්වන්නේ? එක පැත්තකින් Taman ඉන්න නැත්නම් Tamanගේ සතියේ ස්වභාවය නැත්නම් සතියේ ප්‍රමාණය අපිට මැනගන්නත් අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට සක්මනක පියවර පහක් දැන් සතියෙන් ඇවිදින්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳට අවධානයෙන් හිත වෙන අතීත අරමුණු වලට අනාගත අරමුණු වලට යවන්නේ නැතුව හොඳට පියවර පහක් අපිට සතිමත්ව යන්න පුළුවන් නම් ඔන්න අපිට තේරෙනවා ඔන්න දැන් අදට මම සතියෙන් සතිමත්ත ඔන්න පියවර පහක් යෑමේ හැකියාව සති හැකියාවක් දිනු කරගෙන තියෙනවා ඊළඟට මම කරන්න තියෙන්නේ ඊළඟ අවස්ථාවේදී මට පුළුවන් මේ පියවර පහ පියවර හය කරගන්න එහෙම නැත්නම් පියවර 6 පියවර 7 කරගන්න. මේ වගේ අපිට බොහොම අපි ඉන්න තැනින් පටන් ගන්න අවශ්‍යයි. ඒ නිසා ආධ්නික යෝගාවචරයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ අය හිතන්න එපා මේ සමහරලාවට ඉදිරිපත් වෙන යම් යම් ප්‍රශ්න හරහා නැත්නම් ඉදිරිපත් වෙන ගැටලු හරහා මේ එක පාඩම මේ මෙතන ඉන්න අනිත් පිරිස කොහොමද මේ පමණ මට්ටමකට දියුණුනේ කියලා. ආධුනික මට්ටමේදී හැමෝම අපි අතනින් තමයි පටන් ගන්නෙ. විශේෂයෙන්ම අද අධ්‍යාපන ක්‍රම හරහා මේ පරිසරය හරහා සමාජ වාතාවරණය හරහා අපේ හිත සෑහෙන්න සැලෙන ස්වභාවයක් අවුල් වෙන ගතියක්, සංඥා බහුල වෙන ගතියක්, කෙලෙස් බහුල ගතියක් තමයි තියෙන්නේ. ඒ බඳු කෙලෙස් බහුල සිතක් තමයි අපි විවිධ උපක්‍රම පාවිච්චි කරමින් මෙල්ල කරන්න හදන්නේ. ඉතින් අපි කාටත් එතනින් තමයි පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අධෛර්යමත් නොවි අපි බලන්න තියෙන්නේ අද මට පියවර කීයක් නම් අවධානයෙන් උවමනා තැනට හිත යොදමින් එතන එතන සතිමත් වෙමින් යන්න පුළුවන්ද? අපිට තේරෙනවා නම් මට තාම පියවර පහයි යන්න පුළුවන් කියලා. එතනින් අපි සතුට වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී එකපාරට ලොකු බලාපොරොත්තු ලොකු අදිෂ්ඨානයන් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපි තියෙන්නේ මේ වර්තමානයේ ඇත්ත වශයෙන්ම දැනට කරන්න පුළුවන් නම් යම් කටයුත්තක් ඒ ගැන සතුටු වෙලා ඒ ගැන තෘප්තිමත් වෙලා ඉන් එහාට කොහොමද තව පොඩ්ඩක් දියුණු කරගන්නේ. එහෙම අපිට ඊළඟ දවසේ පියවර 10ක් තව එකතු කරන්න පුළුවන් නම් ඊළඟ දවසේ තව පියවර 5ක් එකතු කරගන්න පුළුවන් නම් මේ විදිහට අපි ටික ටික ටික ටික මේ වැඩසටහනේදී පියවර ගන්න වැඩි කරගන්න පුළුවන් නම් සමහර විට මේ වැඩසටහන ඉවරනකොට මුළු සක්මනේම සතියෙන් යන්න පුළුවන් ගතියක් හැරෙද්දි පවා සතිය නොකඩෙන ගතියක් අරමුණ වෙනස් වුණත් අඛණ්ඩ සතියක් පවත්වන්න පුළුවන් ගතියක් අපේ හිතේ ඇති වේවි නිසා අපි මේ වගේ බොහොම ප්‍රායෝගික ඉලක්ක තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඒ අපිට නොපෙනෙන ප්‍රාර්ථනාවක් නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. ප්‍රායෝගික වශයෙන් අපි කොහොමද මේ සතිය කියන ගුණධහම අපේ හිතේ දියුණු කරගන්නේ? තමන්ටම ඒක තේරුම් ගන්න පුළුවන් තමන්ටම මේකේ තක්ෂේරුවක් ඇති කරගන්න පුළුවන් ප්‍රමාණයක් ඇති කරගන්න පුළුවන් අද මට මෙන්න මෙච්චර පියවර ගානක් සතිමත් වෙවිදින්න පුළුවන් මට හෙට පුළුවන් මේ පියවර ගාන ඊට වඩා තව එක පියවරක් හරි වැඩි කරගන්න ඒතර මේ විදිහට අපි අපේම තියෙන මේ සතිය ප්‍රමාණාත්මක වශයෙන් තේරුම් ගන්නවා නම් ටික ටික ටික ටික අපිට අවස්ථාව තියෙනවා මේ සතිය කියන ගුණධර්මයේ ඉස්සරහට ගන්න. මේක ඇත්තටම නැති දෙයක් නෙමෙයි. අපි කාටත් මිනිස්සය වශයෙන් තියෙනවා මේ සතිය අපි ගාව. නමුත් අපි කරන්නේ මෙතෙන්දී ඒ සතිය කියන ගුණධර්මයේ ඉස්සරහට ගැනීමක්. ඒක ඉස්සරහට ගන්න ඔන්න සක්මන් භාවනාව සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි අපි තුමු ආනාපාන සතිය වගේ දේවල් වන්නොත් ඒබඳු භාවනා ක්‍රමවලුනුත් සෑහෙන මේ සිතේ එකඟතාවය හදලා දෙනවා. මොකද මේ අරමුණු හරිම සූක්ෂමයි. මේ කියන්නේ අපි සාලු අරමුණක හිත පවත්වනවා වගේ නෙමෙයි. ඊටාම සූක්ෂම අරමුණක හිත පැවැත්වීම කියන්නේ. ඒතර සූක්ෂම සූක්ෂම අරමුණක හිත පවත්වන්න නම් සෑහෙන හිතේ එකඟතාවයක් පැවැත්වීම අවශ්‍යයි. හිතේ එකඟතාවයක් දියුණු කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒක සැලකිල්ලෙන් ඉවසිල්ලෙන් කරන්න සිද්ධ වෙනවා. අපිට හිත එකඟ කරගන්න බැහැ කියලා නැගිටලා යනව වෙනුවට අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන එක. මොකද මේ කිසිම දෙයක් ලේසියෙන් දිනු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සතිමත් භාවය දිනු වෙන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද අපි හරිම අසතිමත්ව තමයි අපේ ජීවිත ගත කරන්නේ. අතීත අරමුණු ඔස්සේ අපේ හිත දුවන්නේ ඉඩහැරලා අනාගත අරමුණු ඔස්සේ අපේ හිත දුවන්නේ ඉඩහැරලා අපි කටයුතු කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා මේ හිතේ අසතිය තමයි දිනු වෙන්නේ. අපි ඒ ගැන දන්නේ නැතුව ඔහේ හිතට කැමැති කැමැති විදිහට හැසිරෙන්න ඉඩ දීම හරහා අසතියෙන් තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ බඳු අසතිමත්ව ගත කරපු ජීවිතයක් තමයි දැන් මේ සතිමත්ව ගත කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ. නිසා සමානලාවට මුලදී අධෛර්ය කරන තරමට මේක අමාරු වෙන්න පුළුවන්. නිසා අපි ආධුනික මට්ටමේදී තේරුම් ගත යුතුයි. මෙතනින් අපි කාටත් පටන් ගන්න තියෙනවා. හැබැයි මම මේක අතහරින්නේ නැහැ. මේ බුදු ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී මේ ධමයක් ශ්‍රවණය කරන්න ලැබිච්ච අවස්ථාවේදී ඒ වගේම මේ නුවණක් තියෙන උතුම් මිනිස් ආත්මභාවයක් ලැබිච්ච අවස්ථාවේදී මේක මම අතහරින්නේ නැතුව කොහොම හරි මේ බඳු ගුණධර්මයන් මම ඉදිරියට ගන්නවා කියන චේතනාවෙන් අදිෂ්ඨාණයෙන් අපි මේ කටයුත්ත කරන්න අවශ්‍යයි. නිසා විශේෂයෙන්ම ආධුනික පින්වතුන් මේ කටයුතු සඳහා පෙළ ගැසෙන්න මේ කටයුතු සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහන අවසන් වෙනකොට මම අද මේ එනකොට තිබිච්ච සතිමත් භාවයට වඩා සුළුවෙන් හෝ මේ සතිය කියන ගුණ ධර්මයේ ඉදිරියට ගන්නවා. සුළුවෙන් හෝ මේ හිතේ එකඟතාවය තව වර්ධනය කර ගන්නවා. සුළුවෙන් හෝ මේ හිතේ ප්‍රඥාවක් දියුණු කර ගන්නවා. කියන මේ අදිෂ්ඨානය දියුණු ඇති කර ගන්නවා නම් බොහොම ප්‍රායෝගිකව මේ දින කීපය අපිට ගත කරන්න පුළුවන්. එතකොට ආනාපාන සතිය වගේ කමඨහනකදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට සතෝ වාස සති සතෝ පස්ස සති. සතිමත්ව ආස්වාසයේ යෙදෙනවා සතිමත්ව ප්‍රස්වාසයේ යෙදෙනවා. ඒ කියන්නේ අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ සතිමත්ව ආස්වාසයේ යෙදෙනවා කියලා උවමනාවෙන් හුස්ම ගන්න උවමනාවෙන් හුස්ම හෙලන්න. එහෙම දෙයක් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ කයටම හුස්ම ගන්න දීලා નિરાයාසයෙන් වැටෙන හුස්ම දිහා බලන් ඉඳීමක්. નિરાයාසයෙන් වැටෙන හුස්ම දිහා බලන් ඉන්නකොට හැබැයි සමහර වෙලාවට අපි නොදැනුවත්ම වගේ ටිකක් ආයාසයෙන් හුස්ම ගන්න ගතියක්, උවමනාවෙන් හුස්ම ගන්න ගතියක් තේරෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපේ අභිප්‍රාය වෙන්න ඕනේ, උවමනාව වෙන්න ඕනේ ආයාසයෙන් හුස්ම ගැනීම නෙමෙයි. අපේ අවධානය තියෙන්න ඕනේ කොහොමද මේ කයට හුස්ම ගන්න දීලා එයාට මේ වැඩේ කරන්න ඉඩ දීලා අපි කොහොමද ඒ ගැන දැනුවත් වෙන්නේ සක්මන් භාවනාවට වඩා ලොකු වෙනසක් ඉඳගෙන කරන මේ ආනාපාන සති භාවනාව වගේ භාවනාවක තියෙනවා මොකද සක්මන් භාවනාවකදී අපේ චේතනාපූර්වක පාදයක් පාදයක් පාසා ඉදිරියට ගෙනියනවා. නමුත් අපි ඉඳගෙන කරන භාවනාවකදී හැකිතාක් මේ චේතනාපූර්වක කරන සියල්ල නැවැත්වීමක් තමයි කරන්නේ. එතකොට මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නෙ, එයා විසින්මයි හුස්ම ගන්නෙ. ඉතින් ඒ කයට හුස්ම ගන්න ඉඩ දීලයි අපි ඒ ගැන දැනුවත් වෙන්නේ. ඒ නිසා අපි නාසිකාග්‍රයේ හිත පවත්වමින් හුස්ම වැටෙනකොට නැත්නම් ආස්වාසයක් සිද්ධ වෙනකොට ඒ ආස්වාසය ගැන දැනුවත් වෙනවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට ඒ ප්‍රස්වාසය ගැන දැනුවත් වෙනවා. එතකොට මේ ආස්වාසයක් සිද්ධ වෙද්දී මේ ආස්වාසයට ආවෙනික යම් යම් ලක්ෂණ තියෙනවා. උදාහරණයක් වශයෙන් සමහරවිට නිකන් ආස්වාසයක් ඇතුළට ඇතුල් වෙන ගතියක් තේරෙන්න පුළුවන්. ප්‍රස්වාසයක් පිටතට ඇතුල් වෙන ගතියක් තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාසයක් සිසිල්ව දැනෙන්න පුළුවන්. ප්‍රස්වාසයක් උණුසුම දැනෙන්න පුළුවන්. මේ වගේ යම් යම් අංග ලක්ෂණ හරහා යම් යම් සුළු සුළු වෙනස්කම් හරහා අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවේදී නම් සිද්ධ වෙන්නේ ආස්වාසයක්. මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක්. ඇත්තටම පින්වත්නි මේ දේ මේ විදිහට දැනගන්න නම් අපිට ටිකක් අපේ ගෙවල් දොරවල් අමතක කරන්න අවශ්‍යයි. අපි කර කර හිටපු රාජකාරී කටයුතු අමතක කරන්න අවශ්‍යයි. අපි ඔළුවේ තියාගත්ත විවිධාකාර මත හිතින් අයින් කරන්නත් අවශ්‍යයි. මොකද මේ හුස්ම රැල්ලක් කියන එක කිසිසේත්ම අපිට ආශාවක් ජනනය කරන හිත කුල්මත් කරන දෙයක් නෙමෙයි. හුස්ම රැල්ලක් කියන එක හරිම ඒකාකාරී දෙයක්. විශේෂයෙන්ම මේ උදාසීන අරමුණක්, එනිසා මේ බඳු උදාසීන අරමුණක මේ ඒකාකාරී අරමුණක සිහිය පැවැත්වීම, සිත පැවැත්වීම, අවධානයෙන් ඒ කටයුත්ත බලාගෙන ඉඳීම කියන එක එක පැත්තකින් හරිම කම්මැලි දනන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක නුපුරුදු කෙනෙක් භාවනාවට වාඩි වුණාම දන්නේම නැතුව හුස්ම රැලි කීපයක් බලනකොට නිින්ද යනවා. නිසා මේ භාවනා වැඩසටහන් වලදීත් මුල් දවසක් දෙකක් සමහරලාට ආධුනික යෝගාචරයේන්ට අපි හිතමු විශේෂයෙන්ම කාර්ය බහුල ජීවිත ගත කළා. එහෙම නැත්නම් රාජකාරී කටයුතු වල නිරත වෙලා සෑහෙන වැඩ කටයුතු රාශියක් එකට පටලවාගෙන ජීවත් වෙන චරිතවලට ඒ නිසා අපි මේ බඳු ඊටාම උදාසීන ඒකාකාරී අරමුණක් දිහා සතිමත් වෙන්න ගියාම අවධානයෙන් බලන්න ගියාම දන්නේම නැතුව නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දේවල් අපි ප්‍රායෝගිකව තේරුම් ගත යුතුයි. මේ බඳු බාධාවන් මේ කටයුත්තේදී ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක අපි කොහොමද මේ ඒකාකාරී අරමුණක සතිමත් වෙන්නේ? ඒකාකාරී අරමුණක් ගැන අවධානයෙන් අපි ඉන්නේ කොහොමද? කියන එක එක පැත්තකින් හරි අභියෝගයක්. මොකද හිත පුරුදු වෙලා නැහැ මේ බඳු ආරමුණක ඉන්න හිත පුරුදුලා තියෙන හිත කැමැති කැමැති හිතට සෑහෙන උද්වේග ජන උද්වේගයක් ඇති කරන ලොකු සතුටක් ඇති කරන ලොකු පිනවීමක් ඇති කරන යම් යම් කෙලෙස් සහගත අරමුණු වල ඉන්න තමයි යා කැමතිලා තියෙන්නේ. ඒ බඳු අරමුණු වල ඉන්න තාක් එයා නිදාගන්නෙත් නැහැ. එයාට කිසිම වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. එයා ඒකෙම ලොල් වෙලා කටයුතු කරනවා. නමුත් මෙබඳු මේ ඊටාම සූක්ෂම ඊටාම උදාසීන එක පැත්තකින් උපේක්ෂා සහගත අරමුණක හිත තියන්න ගියාම ඉතින් ඒක ටිකක් අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නෙම ඒබඳු උදාසීන අරමුණකින් තමයි පටන් ගන්න. මොකද ඒබඳු උදාසීන අරමුණක හිත එකඟ කරන්න නම් අපි වීරයෙන් ඒ කටයුත්ත කළ යුතුයි. අපි උවමනාවෙන් ඒ කටයුත්ත කළ යුතුයි. ඒ වගේමයි අපි සෑහෙන ඉවසීමෙන් ඒ කටයුත්ත කළ යුතුයි. ඒක පාටම අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට මේ කටයුත්ත සාර්ථක වෙන එකක් නෑ. ඒ නිසා අපි බොහොම ප්‍රායෝගික විය යුතුයි. හරිම අව්‍යාජ විය යුතුයි මේ කටයුත්තේදී අපිට දැනට පුළුවන් අපි හිතමු ආනාපාන සතිය වඩද්දී හුස්ම රැලි කීපයක් බලන්න විතරක් නම් ඊට පස්සේ නැවතත් හිත අතීත අනාගත අරමුණු ඔස්සේ යනවා නම් අපි එක පැත්තකින් තේරුම් ගත යුතුයි තාමත් මේ හිත මෙල්ල වෙලා නැහැ මේ හිත තාම කීකරු වෙලා නැහැ හැබැයි මම මේ වැඩේ අතාරින්නෙත් නැහැ මේ දැන් දවස් ගාණක් ඉදිරියට තියෙනවා මම කොහොම හරි මේ හිත මෙල්ල කරනවා කොහොම හරි මේ කියන අරමුණේ මේ සූක්ෂම අරමුණේ මේ හිත එකඟ කරන්න ඒකෝදි භාවයකට පත් කරන්න ඒකාග්‍ර කරන්න සමාධිමත් කරන්න මම උත්සාහත් වෙනවා ඔන්න මේ සමාධිමත් භාවය ඇති වෙන්නේ නැති වෙන්නේ ඊළඟට බුදුරජාන් වහන්සේ තවත් පැත්තකින් පෙන්නනවා ප්‍රඥාවක් දියුණු කරන්න අවශ්‍යයි. ඒක එතකොට ප්‍රඥාව දියුණු කරන විවිධාකාර මාර්ග පෙන්ලා දීලා තියෙනවා. එතකොට මේ ප්‍රඥාව දියුණු කරන විශේෂයෙන්ම ඒබඳු ක්‍රම රාශියක් සඳහන් වෙන සූත්‍රයක් තමයි මම මාතෘකා වශයෙන් මේ වැඩසටහනට ඉදිරිපත් කරගත්තේ ධාතු විභංග කියන සූත්‍රය. ධාතු විභංග කියන සූත්‍රය හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මේ ධාතු විභංග සූත්‍රයේට පදනම් වෙච්ච කතා ප්‍රවෘත්තියත් හරිම වැදගත්. එක්තරා අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මේ ජේතවනාරාමේ වාසය කරනෝ ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සරණ ගිය බිම්බිසාර කියලා කියන ඒ රජගහ නුවර රජතුමා සෝවාන් ඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක්. එතකොට මේ බිම්බිසාර රජතුමා ඇසුරු කරනවා ඉඳලා තියෙන පුක්කුසාද කියලා තවත් රජතුමෙක් එතුමා රජකම් කරලා තිනවා තක්ෂිලා කියලා නුවරක. එතකොට මේ තක්ෂිලා නුවර පුක්කුසාතේ කියන රජතුමත් රජගහ නුවර බිම්බිසාර කියන රජතුමත් අතර ලොකු මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. එතුමා ඔවුනොවුන්ට යම් යම් ධනයන් වශයෙන් නැත්නම් මිල මුදල් වශයෙන් එහෙම නැත්නම් රන් නිදී වශයෙන් මේවා හුවමාරු කරගනිමින් ලොකු නොදුටු මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙනවා. මේ දෙන්නා අතර ලොකු විශ්වාසයක් ඇති කරගෙන ඇති වෙලා තියෙනවා. ඉතින් එක්තරා අවස්ථාවක මේ පුක්කුසාති කියන රජතුමා රජගහ නුවර රජකම් කරන මිබ්බිසාර රජතුමාට ලොකු තෑගි භෝග ගොඩක් ඔන්න එවනවා. වෙළඳ පිටසක් අතේ ලොකු තෑගි භෝග මේ රාශියක් මේ බිම්බිසාර රජතුමාට එව්වට පස්සේ බිම්බිසාර රජතුමා බොහෝම සතුටටපත් වෙනවා මේ තමන් නොදුටු මේ කල්යාණ මිත්‍ර පුක්කුසාති රජතුමාට තමන්ව මතක් වෙලා තියෙනවා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් මේ විවිධාකාර තෑගි භෝග ධන දහන්නේ සම්පත් තමන්ට ලැබලා තියෙනවා. ඒකට මේක දැකපු බිම්බිසාර රජතුමා කල්පනා කරන කල්පනා කරනවා මේ ලෝකයේ මේ විවිධාකාර රන් රිදී මුතුමැණික් තියෙනවා. මේ විවිධාකාර රන් රිදී මුතුමැණික් ලෝකෙ තිබුණට ඊට වඩා වටින රන් රිදී මුතුමැණික් වලට වඩා වටින රතනයක් රතනයන් අද පහළ වෙලා තියෙනවා. මොනවාද ඒ රතනයන්? බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා මේ බිම්බිසාර රජතුමා තේරුම් අරගෙන මේ බුද්ධ රත්නයේ විවිධාකාර ගුණ, ධම්ම රත්නයේ විවිධාකාර ගුණ, සංඝ රත්නයේ විවිධාකාර ගුණ රන්පත්තිරුවල ලියලා මේ හසුණක් වශයෙන් මේ පුක්කුසාද රජතුමාට තුටුපඳුරක් වශයෙන් යවනවා. ඒ වගේම සඳහන් කරනවා මේ තුටුපඳුර නැත්තම් මේ රන් පත්‍රිකාවන් බොහොම ගෞරවයෙන් විවෘත කරන්න අනිත් අය නැති අවස්ථාවක Taman බොහොම පිරිසුදුව ඉහළ මාලයට ගිහිලා මේ රන්පත් විවෘත කරන්න මේක කියවන්න කියලා උපදෙසුත් දෙනවා. ඉතින් මේ කටයුත්ත ඒ විදිහටම කරන පුකුසාද රජතුමා මේ කටයුත්ත මේ ඒ වගේමයි ඒකේ අටුවාව එහෙම සඳහන් වෙනවා මේ මේ බිම්බිසාර රජතුමා තවත් මේ යම් යම් ආනාපාන සතිය වගේ මේ යම් යම් උපක්‍රම පවා මේක සඳහන් කළා කියලා කෙසේ නමුත් මේ සියලු තොරතුරුත් එක්ක මේ පත්‍රිකාවන් ඊටාම වමනාවෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් එතකොට මේ පුක්කුසාද රජතුමා බොහොම නිසල්මනී එකඟ වූ සිතකින් ඒ වගේමයි හුදකලාව ඔන්න කියවනවා. ඒතර මේක කියවන්න කියවන්න මේ පුක්කුසාද රජතුමාත් එක පැත්තකින් බොහොම බෝධි සම්භාර සහිත එම නැත්තම් යම් පමණකට පාරමී පිරිච්ච චරිතයක්. ඉතින් එතුමාත් සෑහෙන්න මේ බුද්ධ රත්නය ගැන ಗುಣ ඇහෙනකොට ධර්ම රත්නය ගැන ගුණ ඇහෙනකොට සංඝ රත්නය ගැන ගුණ ඇහෙනකොට මෙන්න මේ ත්‍රිවිධ රත්නය සරණ යනවා. පින්වත් ත්‍රිවිධ රත්නය සරණ යාම කියන එකත් අති ප්‍රබල කුසලයක්. විවිධාකාර කුසල් මේ ලෝකේ තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැබැයි මේ විවිධාකාර ආමස කුසලයන්ටත් වඩා බුදුරජාන් වහන්සේම ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා යම්සි කෙනෙක් අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා නම් අවබෝධයෙන්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම් සරණ යනවා නම් අවබෝධයෙන්ම සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝුන් සරණ යනවා නම් ඒක හිතා ගන්න බැරි තරම් කුසලයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේම මේ ශ්‍රී මුකෙන් දේශනා කරපු ඒ தත්ත්වය ඔන්න දැන් මේ පුක්කුසාති රජතුමා ඇති කරගන්නවා. මේ මොකද තාම බුද්ධ රත්නය දැකලා දහම් දෙඹුරට හදාarලා සංඝ රත්නය දැකලා නැහැ. නමුත් අන්න විශ්වාස කරනවා තමන්ගේ අර අතිජාත මිත්‍රයව ඔන්න මිත්‍රේ කරහා, කල්යාණ මිත්‍රේ කරහා ඔන්න පුක්කුසාති රජතුමා දහමට එළඹෙනවා. ඒ වගේමයි තවදුරටත් මේ පත්තිරවල තියෙන තව තවතරතුරු භාවිතයෙන් එතුමා භාවනාවකට පටන් ගන්නවා. හොඳට හිත එකඟ කරගෙන ඔන්න ධ්‍යාන සමාපත්තීන් පවා උපදවා ගන්නවා. ඊට මේ විදිහට ධ්‍යානසෝයෙන් යම් පමණ කාලයක් ජීවත් වෙලා එතුමා කල්පනා කරනවා මේ බොහොම විරල බොහොම දුර්ලභ අවස්ථාවක් තමයි මේ මට ලැබලා තියෙන්නේ. මොකද මේ බුද්ධෝත්පාද කාලයක් ලබනවා කියන එක මේ සංසාර ගමනේදී අතිශය දුර්ලභයි. ඒ වගේමයි මේ බුද්ධෝත්පාද කාලයක ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක අතිශය දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයක මහානකමක් පුරන්න ලැබෙනවා කියන එක අතිශය දුර්ලභයි. ඒතර මේ කාරණාවන් හොඳින් තේරුම් ගත්ත පුක්කුසාති රජතුමා අදිෂ්ඨාන කරගන්නවා මේ රජකම අතහැරලා මහාන වෙන්න. ඊළඟට පුක්කුසාති රජතුමා මොකද කරන්නේ? ඒ කඩවීදියෙන් මේ සිවුරු පිරිකර ගෙන්නගෙන එතුමාම පැවිදි වෙනවා පැවිදි වෙලා වෙස්වලාගෙන වගේ අනිත් අයට නොදැනෙන්න ඔන්න බුදුරජාණන් වහන්සේ හමු වීම පිණිස සවැත් නුවර දිශාවට පාගමනින් එනවා දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේත් සරත්නෝර චේතනාරාමේ ඉඳලා මේ පුක්කුසාති රජතුමා තමන් වෙනුවෙන් පැවිදි වෙලා එන බව දකිනවා. ඒ දැකලා බුදුරජාණන් වහන්සේත් මේ මෙතුමාට පිහිට වෙනු පිණිස පෙරගමන් එනවා. පෙරගමන් වඩිනවා. එක්තරා එකාත්‍රිකින් හරිම තාත්වික දර්ශනයක් එතන අපිට මවා ගන්න පුළුවන්. දැන් කුක්කුසාදට අදතුමා මේ සරත් නුවරට කාම තාම කවදාවත් ඇවිල්ලා නැහැ. දැන් මේ සරත් නුවරට එන අතරමඟ අතරමඟදී ඇත්තටම රෑබෝ වෙලා එතුමා තීරණය කරනවා දැන් මේ ජේතවනාරාමයට යන්න කාලේ නෙමෙයි. නිසා මම මේ ළඟ තියෙන කුඹල් හලක ලැබුම් ගන්නවා කියලා එතන ඉන්න කුඹල් කාරුවට ආමන්ත්‍රණය කළා යාගෙන් අවසර අරගෙන ඔන්න ඒ කුඹල් හලේ ලැබුම් ගන්නවා. දැන් එතකොට ඒ කුඹල් හල අයිතිකාරයත් ඒ කුඹල් කරුවත් එතකොට මේ අලුතෙන් පැමිණි මේ ශ්‍රමණයන් වහන්සේට එතකොට ඒ සඳහා ඒ සඳහා අවස්ථාව දෙනවා. ඒ තමන්ගේ කුඹල් හල ලැබුම් ගැනීම සඳහා සකස් කරලා දෙනවා. ඊළඟට මෙතන මෙතුමා වැඩ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් එම ස්ථානයටම වඩිනවා. එම ස්ථානෙටම වැඩලා බුදුරජාණන් වහන්සේ අර කුඹල් කරුවගෙන් අහනවා මේ තමන් වහන්සේටත් මෙම ස්ථානයේ මේ කුඹල් හලේ අද රාත්‍රිය පමණක් ගත කරන්න පුළුවන්ද කියලා. ඊළඟට මේ කුඹල් කරුවා කියනවා මේ මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වෙනකොටත් මේ කුඹල් හලේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. එතුමාගේ අමනාපයක් නැත්තම් එතුමා අවශ්‍යයක් නැහැ කියලා පිළිගන්නවා නම් ඔබ වහන්සේත් ඇතුළට යන්න මට බරක් නැහැ කියලා මේ කුමල් කරුවා තමන්ගේ අවසරය දෙනවා හැබැයි ඉල්ලීමක් කරනවා අර දැනට වැඩ ඉන්න ස්වාමින් වහන්සේගෙන් ඒ භික්ෂුන් වහන්සේගෙන් අවසරය අරගෙන එයා කැමති නම් විතරක් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේත් බොහෝම නිහතමානීව දැන් මේ කුමල්හලේ ඉන්න පුක්කුසාති කියන මේ ශ්‍රමණයන් වහන්සේ වෙත ඔන්න එළඹෙනවා එළඹිලා අහනවා මේ මමත් මෙතන අසුන් ගත්තට නැත්නම් මෙතන අද ලැබුම් ගත්තට කමක් නැද්ද? අද රාත්‍රියේ ගත කළාට කමක් නැද්ද? ඔබ වහන්සේට මේකෙන් හානියක් නැත්නම් පාඩුවක් එහෙම නැත්නම් අවහිරයක් වෙන්නේ නැද්ද? එතන හිටපු ඒ පොකුසාති ශ්‍රමයන් වහන්සේත් එතකොට කියනවා මේ මට ප්‍රශ්නයක් නැහැ මෙතන ඉඩක් තියෙනවා. ඔබ වහන්සේත් ඇවිල්ලා මෙතන පහසුවෙන් ඉන්න. දැන් එතකොට බුදුරජාන් වහන්සේත් මේ පුකුසාති කියන මේ ශ්‍රමණ ස්වාමින් වහන්සේත් එතකොට මේ අවස්ථාවේ එකම තැන දැන් වැඩ ඉන්නවා. මේ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ මොකක්වත් කියන්නේ බලනවා මේ මොන විදිහටද මේ පුක්කුසාති කියන මේ ස්වාමින් වහන්සේ කටයුතු කරන්නේ. එතුමා මොකද කරන්නේ? මුකුත්ම කතා කරන්නේ නැහැ. මේ ළඟකදී උපදවාගත් ධ්‍යාන බොහොම ප්‍රේශීලී. හිතේ සෑහෙන්න සතුටක් ජනනය කරනවා, ප්‍රීතියක් ජනනය කරනවා. ඒ නිසාම මේ ධ්‍යාන සුවයෙන් කල්ගත කරනවා. බුදුරජාන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ එතකොට මේ පුක්කුසාතේ ශ්‍රමණයන් වහන්සේ යම් තාක් කාලයක් ඒ ධ්‍යාන සෝවයෙන් ඉන්නවද ඒ තාක් කාලයක්ම බුදුරජාන් වහන්සේ සමවත්වයෙන් කල්ගත කරනවා ඊළඟට රාත්‍රියේ එළඹුණාට පස්සේ පුක්කුසාතේ මේ ශ්‍රමණයන් වහන්සේ මේ ධ්‍යාන සෝවයෙන් අත මෙදලා ඔන්න කටුත් මේ සාමාන්‍ය ස්වරූපයටපත් වෙනවා බුදුරජාන් වහන්සේ සමවත්වයෙන් නැගී සිටලා දැන් කතාවට පටන් ගන්නවා ඊළඟ බුදුරජාන් වහන්සේ අහනවා මේ බොක්කුසාති කියන මේ ශ්‍රමණයන් වහන්සේක මේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි. ඒ වගේම යහපත් කිරියව් තියෙනවා. බොහොම සංයමයක් තියෙනවා. ඉතින් කවුද ඔබගේ මේ ගුරු ස්වාමින් වහන්සේ? නැත්නම් කවුද ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ? කවුරු නිසාද පැවිදි වුනේ? කාගේ දහමක්ද අනුගමනය කරන්නේ? ඔන්න මේ ප්‍රශ්න ටික අහුවාම පුක්කසාති කියන මේ ශ්‍රමණයන් වහන්සේ උත්තර දෙනවා මම පැවිදි වුනේ මේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ඒ ගෞතම කියන බුදුරජාන් වහන්සේ වෙනුවෙන් එතුමාගේ ධහම තමයි මම ගරු කරන්නේ. එතුමා තමයි මම සරණ ගියේ. ඊළඟට අහනවා බුදුරජාන් වහන්සේ එතුමා දැන් කොහෙද වැඩ ඉන්නේ? ඊට පස්සේ කියනවා වැඩ ඉන්නේ මේ සවැත්නුවර ජේතවනාරාමේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මීට කලින් හම්බ වෙලා තියෙනවද? එහෙම නැත්නම් හම්බුනහම හම්බුනොත් අඳුර ගන්නත් පුළුවන්ද? ඊට පස්සේ මේ පොකුසාදිර මේ ශ්‍රමණයන් වහන්සේ කියනවා මම මීට කලින් හම්බ වෙලත් නැහැ. හම්බුනොත් හම් වෙලා නැති නිසාම මට හම්බුණත් හඳුනා ගන්නත් බෑ. දැන් බෙන්වත් එක එක පැත්තෙන් හරිම සුහද සාකච්ඡාවක්. හැබැයි මේකේ ලොකු ගැඹුරකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එකපාරටම තමන් වහන්සේ දැන සිටියත් මේ තමන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙක් කියලා මේ තමන් ශාස්ත්‍රෝන් වහන්සේය කියලා කියන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ බොහෝම මධ්‍යස්තව මේ තමන් වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනාගෙන්ම කරුණ අහනවා. කරුණ අහලා දැන් අඳුරගත්තේ නැති බවක් තේරෙනවා. තමන් වහන්සේව ශාස්ත්‍රෝන් වහන්සේ වශයෙන් අඳුරගත්තේ නැති බවක් තේරෙනවා. මොකද මේ පුක්කුසාති කියන මේ ශ්‍රමණයන් වහන්සේ උත්තර දෙන්නෙම ඇවැත්නි කියලා. ඒ කියන්නේ ආවුසෝවාදයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ හරියට නිකන් යාළුවෙකුට කතා කරනවා වගේ. නමුත් තමන්ගේ මේ ගුරුවරයා නැත්තම් තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ තමන් පැවිදුනේ කවුරු වෙනුවෙන්ද? අන්න ඒ ශාස්ත්‍රෝන් වහන්සේම තමන් වෙත පැමිණලා තිනවා කියලා හිතන්නවත් බැරි මට්ටමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොයිතරම්ම නම් නිහතමානීව මෙතෙන්දි කටයුතු කරනවාද කියනවා නම් තමන් වහන්සේ කිසිසේත්ම තමන්ුයි ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? ඉල්ලීමක් කරනවා මම යම් දහමක් දේශනා කරන්න ඒක සවන් දෙන්න කැමතිද කියලා. දැන් මේ පුක්කුසාති කියන ශ්‍රමණයන් වහන්සේත් ඔන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්න පටන් ගන්නෙ. මේ පින්වතුන් අහලා ඇති යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශයක් බුදුරජාන් වහන්සේ ඒ නිසා තමන් වහන්සේව තේරුම් ගැනීම බුදුන් දැකීම ඔන්න ධහම හරහා ඉදිරිපත් කරනවා ඒ කියන්නේ බුදුරජාන් වහන්සේව මතු පිටින් දැකීමක් නෙමෙයි බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ බුද්ධ දේශනාව හරහා උන්වහන්සේ අවබෝධ කරපු ධහම හරහා මේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියන එක අපිට තේරෙනවා නම් ඒක වැටහෙනවා නම් අන්න ඒ පැත්ත තමයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම අගය කරලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ කාය වශයෙන් බුදුරජාන් වහන්සේ මේ තමන් වෙනුවෙන් පැවිදි වෙච්ච ශ්‍රමණයන් වහන්සේ ගාව ඉඳලත් ඉස්සරහා ඉඳලත් තමනේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ නැතුව බුදුරජාන් වහන්සේ තමන් අවබෝධ කරපු ධහම ඉදිරිපත් කරනවා. එතකොට මේ ධහම තමයි මේ පුක්කුසාති කියන මේ ශ්‍රමණයන් වහන්සේ දැන් ශ්‍රවණය කරන්නේ ඒකේ මුල් කොටසක් තමයි අද මම මාතෘකා වශයෙන් තියාගත්තේ. ඒකේ අපි කාලානුරූපව නැත්නම් කාලයට අනුව යම් පමණකට අපි සාකච්ඡා කරමු. ච ධාතුරෝ අයම් බික්කු පුරිසෝති කියන එක තමයි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. මෙතෙන්ට එක පැත්තකින් අපි එළඹෙන්න කලින් මේ බුද්ධ මේ බුද්ධ චරිතයේ තියෙන මේ වගේ හරිම අපූර්ව අවස්ථාවන් තියෙනවා. බුදුරජාන් වහන්සේ හරිම නිහතමානීව කටයුතු කරපු ස්වභාවයක්. එහෙම නැත්නම් තමන් මේ බුදු කෙනෙක් කියලා ප්‍රකාශ කරන්න පවා මැලි වෙලා මේ විශේෂයෙන්ම දහම ඉස්සරහට අරගෙන කටයුතු කරපු අවස්ථාවන් විශේෂයෙන්ම තියෙනවා. උන්වහන්සේ සතු ඒ උත්තරීතර මානුෂික ගුණාංගයන් හෙළිවෙන විදිහට කටයුතු කරපු අවස්ථාවන් සෑහෙන්න තියෙනවා. අනවශ්‍ය විදිහට බුදුරජාන් වහන්සේව දෙවියෙක් බ්‍රහ්මයක් බ්‍රහ්මීක කරනවා වෙනුවට අපි මේ උන්වහන්සේ සතු උත්තරීතර මානුෂික ගුණ ධර්මයන් හඳුනා ගන්නවා නම් අපි උන්වහන්සේට සමීප වෙන ගතියක් අදටත් අපිට ඇති කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් තවත් කියනවා නම් ඔය ශේක සූත්‍රය. ශේක සූත්‍රයේදී ඒකත් මජ්ක්‍ධිම නිකායමයි හම්බ වෙන්නේ. ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය ජනපදයේ නැත්තම් කිඹුල්වත් නුවර තමන් වහන්සේ උපත ලද ස්ථානයේ ආසන ශාලාවක් පිළිගනිමින් කටයුතු කරනවා. මේ ශාක්‍ය රජදරුවෝ ආසන ශාලාවක් හදලා ඒක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂ පූජා කරනවා. මුලින්ම පරිහරණය කරන්න කියලා ආරාධනා කරලා පූජා කරනවා. ඒ අවස්ථාවේදී පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ ශාක්‍ය රජතරුවන්ට ධර්මය දේශනා කරමින් ඉන්නවා. ඉඳලා බුදුරජාන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට කියනවා මේ තමන් වහන්සේගේ පිටේ යම් කැක්කුමක් වේදනාවක් තියෙනවා. ඒ නිසා තමන් වහන්සේට යම් පමණක විවේකයක් අවශ්‍යයි. ඒ නිසා තමන් වහන්සේ එතනම විවේක ගන්නවා, සැතපෙනවා. නිසා ආනන්ද සාමීන් වහන්සේට සීක ප්‍රතිපදාව මේ ශාක්‍යයන්ට දේශනා කරන්න කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දෙපට සිවුර නමලා එතනම සැතපෙනවා සිංහසෙයියාවෙන් මේ ශාක්‍ය රජදරුවනොත් තමන්ගේ මේ සියලුම මේ සංඝ පිරිසත් ඉදිරියේ. ඒත් බුදුරජාණන් වහන්සේ බොහොම අව්‍යාජව මේ කටයුත්ත යෙදෙනවා. අපිට තේරුම් ගන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ චරිතය දිහා යම් යම් ආකාරයෙන් හිතලා බලනකොට තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් තමන් මේ උතුම් මිනිසෙක් බස් වශයෙන් උත්තරීතර මිනිසෙක් වශයෙන් උන්වහන්සේ සතු ඒ අසහාය මිනිස්කම හෙළි කළා තියෙනවද කොයිතරම්නම් අපිට ඒත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද කොයිතරම්නම් අපිට එක පැත්තකින් සමාන රූපී ගතියක් එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතයට තියෙන ඒ යම් යම් එක පැත්තකින් මේ මනුෂ්‍ය කයට තියෙන යම් යම් අඩුපාඩු නිසා උන්වහන්සේත් පෙළුණ ගතියක් මේ හැම දෙයක්ම එකතකින් අපිට හෙලි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට උන්වහන්සේට සමීප වෙන්නත් අවස්ථාව තියෙනවා මේ වගේ කාරණාවන් හෙලි කරගන්නකොට. ඒ වගේම මේ තවත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ තමන් වහන්සේ ගැන නිවැරදි ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම තුලින් තමන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ බවත් අපි මේ උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් බවත් අපි තේරුම් ගන්නවා නම් ඒකම අපිට ලොකු පිටුවහලක් වෙනවා. ඒ නිසා අපි අද ඉන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ හිටියේ කොතනද? උන්වහන්සේව තැබිය යුත්තේ කොතනද කියන එක අපි තේරුම් ගත යුතුයි. උන්වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ බවත් අපි උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් බවත් අපි තේරුම් ගත යුතුයි. එනිසා අපි කිසිසේත්ම අපේ දැනුම උන්වහන්සේට සම කරන්න සුදුසු නැහැ. ඒ වගේමයි උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් බලලා දැකලා දේශනා කරපු දහමක් අපි කිසිසේත්ම ලඝු කොට අපේ දැනුමින් මේ ලෞකික ඥාන වලින් takseiru කරන්න යන්න සුදුසු නෑ. අපිට දැන් නොවැටහෙන්න පුළුවන්. නමුත් අපි මේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු දහම අපේ ශක්ති පමණින් ටික ටික ප්‍රත්‍යක්ෂයක් බවට පත් කර ගැනීම සඳහායි උත්සාහත් යුත්තේ. නිසා අපි භාවනාවකට වාඩි වෙනකොට බුදුරජාන් වහන්සේ කියපු පමණට අපිට නොතේරෙනව වෙන්න පුළුවන්. නොවැටහෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහත් යුත්තේ ටිකෙන් ටික ටිකෙන් ටික මුලින් ශ්‍රද්ධාවෙන් මේ ගමන පටන් ගන්නයි. ඒ නිසා අපි භාවනාවක් කරද්දී මුලින් අපි සමහරවට අසමර්ථ වෙන්න පුළුවන්. මුලින් අපේ සාර්ථකත්වයන් නොපෙනෙන තරමටම අපි අසමත් වෙන්න පුළුවන්. නමුත් අපේ විශ්වාසය තියාගැනීම අවශ්‍යයි. ශ්‍රද්ධාව තියාගැනීම අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ මේ දේවල් ප්‍රකාශ කළා තියෙන්නේ නැත්නම් මේ විවිධාකාර උපක්‍රම පෙන්ලා දීලා තියෙන්නේ බුදු නුවණකින් දැකලා දැනගෙනයි කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි ඒ විශ්වාසයෙන් යනවා නම් ඒ ශ්‍රද්ධාව අපේ හිතේ පවත්ව ගන්නවා නම් අපිට තාම මේ දේවල් නොතේරුණාට තාම මේ දේවල් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නොවැටහුණාට අපි ඒවා අතහරින්න නැතුව බුදු බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසය තියාගෙන ශ්‍රද්ධාවෙන් මේ ගමන යන්න පුළුවන්. ඒකට එහෙම ශ්‍රද්ධාවෙන් යනවා නම් අනුබුදුරජාන් වහන්සේ කියනවා සත්තා භගවා ශාවකෝ හමස්මි. ජානාති භගවා න අහං ජානාමීති. මේ පාඩේ සඳහන් වෙනවා කීතාගිරි සූත්‍රයේදී. අපි මේ සාම මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් හිතන ආකාරය බුදුරජාණන් වහන්සේම පෙන්ලා දීලා තියෙනවා. සත්තා භගවා ශාවකෝ හමස්මි. මේ ත්‍රාසුන් වහන්සේ භාගතුන් වහන්සේ මම ඇවිල්ලා ශ්‍රාවකෙක් පමණයි. ජානාති භගවා න අහං ජානාමීති. නැත්නම් නාහං ජානාමීති. ඇත්ත ඇත්තටින් දන්නේ බුදුරජාණන් වහන්සේ මම තාම දන්නේ නැහැ. ඒ නිසා අපි මේ දන්නේ නැතුව මේ පටන් ගන්නෙ. හැබැයි අපි ටික ටික දන ගන්නා පාරක තමයි යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාර පෙන්ලා තියෙනවා. ඒ පාරේ ටික ටික යනකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු යම් යම් මඟ සලකුණු අපිටත් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ස්පර්ශ කරගන්න හම්බ වෙවි. ඒත් ඉතින් අපි ඉවසීමෙන් යන්න ඕනේ. ඒ නිසා දවසකින් දෙකකින් මේ දේවල් ඔක්කොම සිද්ධ වුණේ නැහැ කියලා අපි මේක ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. බොහෝම ඉවසීමෙන් ටික ටික මේ ධර්ම ප්‍රගුණ කරන එකයි. අපි ධහමක් මතු පිටින් අතගාව අතගෑවා කියලා අපිට මේකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. ටික ටික අපි මේකේ ගැඹුරට ටිකින් ටික බහින්න බහින්න තමයි බුදුරජාන් වහන්සේගේ ධහමේ තියෙන ගැඹුර තේරෙන්නේ. ඒ ගැඹුර තේරුම් ගන්න අපේ හිතේ විවිධාකාර සංඥා ගොඩක් ඇති කර ගැනීමම නෙමෙයි වැදගත්. මෙතෙන්දී ඊටාම සරල මනසකින් එකඟ වෙච්ච මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් අන්න මේ බුදුරජාන් වහන්සේ කියන විදිහට වර්තමාන වශයෙන් මේ පැනනගින්නා වූ විවිධාකාර අරමුණු හොඳින් නිරීක්ෂණය කරමින් ප්‍රඥාවක් දියුණු කර ගැනීම හරහා යන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මේ නිවැරදි ප්‍රඥාවක් බුදුරජාන් වහන්සේ කතා කරන භාවනාමය ඥානයක් අපේ හිතේ දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ධාතු මනසිකා මේ ධාතු විභංග සූත්‍රයේදී විශේෂයෙන්ම විවිධ පැති වලින් මේ සූත්‍රය දේශනා වෙනවා. විශේෂයෙන්ම ධාතු මනසිකාර භාවනාව ගැන මෙතෙන්දී කතා කරලා තියෙනවා. ඒ වගේමයි වේදනානුපස්සනා වගේ කොටස් මේකදී කතා කරලා තියෙනවා. ඉන් එහා ගිහිල්ලා මේ හිත වැඩ කරන ආකාරය සම්බන්ධයෙන් සෑහෙන කතා කරලා තියෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ මේ අපේ සාමාන්‍ය මේ ධහමකට පිළිපන්න එහෙම නැත්නම් මේ ධහමේ හැසිරෙන එහෙම නැත්නම් සේක මට්ටමටපත් වෙච්ච යම් යම් අවදිවලදී මොන මොන විදිහටද මේ හිත හැසිරෙන්නේ ඒ ඒ අවස්ථානුකූලව තව තව දියුණු කරගන්නේ කොහොමද? තව ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණාවන් සෑහෙන ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි කෙටියෙන් ධාතු පැත්තට එළඹෙනවා නම් ච ධාතුරෝ අයම් බික්කු පුරිසෝති කියන මේ ප්‍රකාශයේදී බුදුරජාන් වහන්සේ මතු මතු කළා දෙන්නේ දැන් අපි ගැහණු පිරිමි වශයෙන් විවිධාකාර නම් ගම් කියාගෙන අපි මේ ඉදිරිපත් වෙලා හිටියට බුදුරජාන් වහන්සේ කියන්නේ මේ පුරුෂයෙක් නැත්නම් ස්ත්‍රියක් මේ මිනිස්සෙක් කියලා කියන්නේ ධාතු හයක්. ඒත් අපි මේ ධාතුන් මොනවාද? ධාතු ලක්ෂණ මොනවාද? මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මොකද්ද? මේ කටයුතු සම්බන්ධයෙන් තව ටිකක් ඉදිරියට මේ වැඩසටහනේදී ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන්න බලාපොරොත්තු වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ ධාතු පමණක් ගැන විතරක් නෙමෙයි මේ සූත්‍රෙදි කතා කරන්නේ සෑහෙන අපේ මේ හිත ගැන. හිතේ මේ හිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඒ වගේම මේ මේ ධහම දියුණු කිරීම හරහා හිත වැඩෙන ආකාරය ගැන සෑහෙන විස්තරයක් මේ සූත්‍රයේ අද අඩංගු වෙනවා. නිසා මේ කරුණු ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු අද දින මේ එක පැත්තකින් මේ මාතෘකාවට පිවිසීමක් වශයෙන් අද ඉදිරිපත් කරපු මේ ධර්ම දේශනාව අවසන් කරනවා. සිළු දිනාටම මේ ඉදිරි කටයුතු වලදීත් මේ ඉදිරි දින කීපෙදීත් බොහොම විශ්වාසයෙන් බොහොම නිහතමානීව මේ බුදුරජාන් වහන්සේයි ශාස්ත්‍රෝන් වහන්සේ අපි මේ උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් පිරිසක් කියන තැන ඉඳලා මේ කටයුත්ත කරන්න අද දින ධර්ම දේශනාව උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.